භාගිතුන් වහස දේශනා කළා කරුමය හොඳට හඳුනගෙන පලයත් හොඳට දැනගෙන අකුසලයෙන් මිදිල කුසලේ හියදෙන්ට. කුසල කරමයත් එහෙමයි. යම්සේ කලාද එසේම විපාක දෙනවා සිය දහස් ගණන් ආත්මවල. එඳ යමෙක් තමන්ට ආදරීන්නම්. යමෙක් මේ සසරෙන් එතරවෙන්න කැමතිනං බෝධිරාජ කුමාරයට දේශනා කළා වගේ. අත්තානන්ගේ පියංජඥා. තමන්ගේ ආත්මයට ප්‍රිය කරන අය අකුසලයෙන්ම ඇත්තිෙනවා. කුසල් මතම ජීවත්තෙන්ට උත්සාහ කරනවා. පින්නතුන ඉතාම කෙටි කාරණා ටිකක් අපි මේ සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාව අදටත් හෙටටත් තව අවුරුදු 1000 ගාණක් අනාගතයටත් මේ කරුණු මෙහෙම්මම තමයි. මේ කරුණු ටික දැනගෙන අකුසලයයි කුසලයයි හඳුනගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ යෙදිලා කටයුතු කරන්න හැම කෙනෙකුටම සිත් පහළ වෙන්න ඕනේ. යම් කෙනෙකුට අකුසල් කරලා බේරෙන්න තැනක් ඇත්තෙම නැති බව ගාතාරත්නී සඳහන් කළා. එවන හැංගෙන්න තැනක් ඇත්තෙම නෑ විපාකය මං හොයාගෙන එනමමයි. කාලයක් තිස්සේ අකුසල් කරලා පස්සේ මේක දැනගත්තොත් එදාට දුක හිතෙනවා. පින්නතුනි කවදාහරි අපි දවසක මැරෙනවා. ඒ මැරෙන දවසට සතුටු වෙලා මැරෙන්ඩ පුළුවන් වෙන්ඩෝන. ජයද්දිස ජාතක කතාව අලීන සත්තු කුමාරයා පෝරිසාධය අළඟට ගිහිල්ලා මරණයට බය නැද්ද ඔබ කියලා අහුවම සඳහන් කළේ මොකටද බය? මට මැරුණත් එකයි මට නොමැරුණත් එකයි. මරණයත් මට මේ වගේම තමයි. නමුත් සඳහන් කරනවා මේ ලෝකෙ මිනිස්සු මැරෙන්ඩ හරි බයයි. අලින සත්තු කුමාරය කියනවා. මේ මහපොළොවේ පයගහපු යම් දවසක් වෙද්ද එදා ඉඳලා අද මේ වෙනකං ප්‍රසිද්ධිය හෝ රහසේ කළ අකුසල කර්මයක් නම් මගේ නෑ. තව ටිකකින් උඹට ගොදුරු වෙලා මැරුණත් මං උපදින්නේ මීටත් වඩා හොඳ තැනක. රටකින් රටකට යනවා වගේ මෙහෙන් මැරෙනකොට මීට වඩා හොඳ තැනක ඉපදෙනවා නම් ඉතින් තව බය වෙන්න දෙයක් නෑ. ආන් ඒ වගේ එහෙම ජීවිතයක් අපිත් පෝෂණය කරන්න ඕනේ පිළිතුරු. ඒකටයි මේ කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එනම් ධර්මයේ මනාව දැනගෙන කර්මය ඵලයේ තේරුම් අරගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසලයෙන් ජීවිතය පුරවගෙන සසරින් එතර වෙන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ පින්නතුන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා